හැටි හොඳින් තේරුම් ගත්තා. ගිය සතිය තුලදී අපි පැහැදිලි කරා අපි තුල ක්‍රියාත්මක වන නීවරණ ධර්ම ඒ වගේම ඒ නීවරණ ධර්ම භාවනාවේදී යටපත් කිරීම තුළින් ඇතිවෙන වෙනස කොයි ආකාරයෙන්ද මේ ආනාපාන සති භාවනාව නීවරණ යටපත් කරන්න යොදාගන්නේ ආදී කාරණා සම්බන්ධව. දැන් අද දවසේ අපිට සාකච්ඡා කිරීමට තිබෙන්නේ මේ බුදුහාමුදුරුව දේශනා කරපු ප්‍රඥා ශික්ෂාව ගැනයි. නීවරණ යටපත් කරන දෙයට බුදුහාමුදුරෝ දෙන ශික්ෂාව තමයි සමාධි ශික්ෂාව. යටපත් වූ නීවරණ ඇති තැනත්තාට පමණක් ආරම්භ කරන්න පුළුවන් ශික්ෂාවක් තමයි ප්‍රඥා ශික්ෂාව. දැන් මහා සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සති පබ්බය යටතේ යම්කිසි පුජ්‍යලයේ මේ ආනාපාන සති සූත්‍රය භාවනාවක් වශයෙන් යොදාගෙන නීවරණ යටපත් කරගත්තාට පසුව එම භාවනාවම විපස්සනා පැත්තකට හරවගන්නේ කොහොමද? ප්‍රඥාව කියන දේ වඩා වර්ධනය වෙන්න ප්‍රඥා ශික්ෂාවක් දිනු වෙන ආකාරයට මේ භාවනා ක්‍රමය අපි සකස ගන්නේ කොහොමද කියන එක තමයි අද දවසේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී විශේෂයෙන්ම මම හිතන විදිහට සූත්‍රයේ තියෙන ධර්ම කාරණාවලටත් වැඩිය අපිට තේරුම් ගන්න අවශ්‍යම වෙන්නේ මේ බුදුහාමුදුරු දේශනා කරපු ප්‍රඥාව කුමක්ද කියන එක. මේ ප්‍රඥාව ගැන තමා තුළ අනුමාන ඥානයක් නොමැතිව කරන විපස්සනාවකින් ඵලයක් නෑ. ඒක අනිවාර්ය දෙයක්. දැන් බුදුහාමුදුරුවෝම දේශනා කරනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න පෙර මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධව කටයුතු කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ තුන හඳුන්වනවා පළවෙනි ධර්ම දේශනාවේදී සත්‍ය, කෘත්‍ය, කෘතක් කියලා. මේ ධර්මයේ සම්බන්ධ සත්‍ය ඥානයක් ඇති වෙන්න ඕනේ. කෘත්‍ය ඥානයක් ඇති වෙන්න ඕනේ. කෘතක් ඥානයක් ඇති වෙන්න. මේ දේශනාව කරන්නේ කාටද? සමාධියක් හොඳට තිබුණ නීවරණ යටපත් වෙච්ච පස්වක මහණුන්ට. එතකොට මේගොල්ලන්ට නීවරණ යටපත් වෙලා තියෙද්දී බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ ප්‍රඥා ශික්ෂාවයි. මේ ප්‍රඥා ශික්ෂාව තුළ තියෙන චතුරාර්ය සත්‍ය අවබෝධයයි. චතුරාර්ය සත්‍ය අවබෝධය සිදුවෙන ස්වરૂපය ගැන දේශනාවේ ඇතුළත් වෙනවා ධම්මචක් ධම්ම ධම්මසක්කවතුන් සූත්‍රයේ ඒ පැහැදිලි කිරීම යටතේ බුදුහාමුදුරුවෝ පෙන්වනවා සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියන ත්‍රිපරි වට්ටය. ඊළඟට ද්වාදශාකාරය. ත්‍රිපරි වට්ටය හා ද්වාදශාකාරය කියන දේ වෙන්නේ චතුරාර්ය සත්‍ය සත්‍ය හතරක් තියෙනවා. සත්‍ය කෘත්‍ය කෘතක් කියලා මේ ගැන හඳුනා ගැනීම සහ ඥාන ඇති කර ගැනීම තුන් ආකාරයක් වෙනවා. තුන් අර හතර 12ක් වෙනවා. දැන් මේ තියෙන්නේ ප්‍රඥා ශික්ෂාවටයි. සීල ශික්ෂාවට මේවා එච්චර නැහැ. සමාධි ශික්ෂාවටත් නැහැ. එහෙමනම් මේ ප්‍රඥා ශික්ෂාව තුළ මෙච්චර ගැඹීර භාවයක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල තියෙනවා. මේ ගැඹීර භාවය තම තමන්ට කැමති විදිහට සිදු කරා කියලා භාවනා කරා කියලා ඒ භාවනාවෙන් උපරිම ඵල ප්‍රයෝජන ගන්න හම්බෙන්නේ නැති බව තමයි මේ ඉංගියකින් බුදුහාමුදුරු දේශනා කරන්නේ. සත්‍ය වශයෙන් දැනගන්න ඕනේ ඒක අහලා දැනගන්න එක. කෘත්‍ය වශයෙන් දැනගන්න ඕනේ ඒක ක්‍රියාවෙන් දැනගන්න එක. එතකොට කෘතක් වශයෙන් ඥානයක් ඇති වෙනවනේ මේ ක්‍රියාවේ සම්පූර්ණ කරලා ඵලය නෙලා ගන්න ඕනේ. දැන් අපිට මේ ධර්ම දේශනාවලදී ඒ වගේම අපේ සාමාන්‍ය දැනුම යටතේ අපි කරන්නේ සත්‍ය ඥානය සඳහා කටයුතු කිරීම. අහලා දැනගන්නවා, කියෝලා දැනගන්නවා, සාකච්ඡා කරලා දැනගන්නවා, තර්ක කරලා දැනගන්නවා. මේ ඔක්කොම සත්‍ය ඥාන. සත්‍ය ඥාණයෙන් විතරක් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ ප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ වෙන්නේ ඒකට කෘත්‍ය ඥානයක් එකතු වෙන්න ඕනේ. කෘත්‍ය ඥානය කියන්නේ ක්‍රියාවක්. බුදුහාමුදුරුවෝ මේ කෘත්‍ය වෙනුවට දුන්නේ ශික්ෂාවක්. ඒ ශික්ෂාව තමයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩිම කියන්නේ කෘත්‍ය ඥානය ලබා ගන්න කෘත්‍ය සිදු කරන විදිහ. ඒ ආර්ය ශ්‍රාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂාවල් පුරුදු කිරීම පුහුණු වීම මේක කෘත්‍යයි. මේ කෘත්‍ය ඉස්සරහට ගියාම ලැබෙන ඵලය තමයි කෘතක්. එතකොට පෘථග්ඥානය ලැබෙන්න නම් සත්‍ය ඥාණයෙන් ඒ ලැබෙන එක ගැන අනුමානයක් තිබිලා යන්න ඕන. නැත්නම් මේ කෘත්‍ය ඥාණයෙන් කෘතඥාණයට යනකොට යන්නේ නැතුව ඒක පහු කරගෙන අපියයි. මේ වගේ ස්වરૂපයක් තියෙන හින්දා බුදුහාමුදුරු ගැඹුරු මේ දේ දේශනා කරා. ඒ නිසාවෙන් මේ ධර්ම දේශනාවේදී අද මම බලාපොරොත්තු වෙනවා මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන විපස්සනාව ගැන බුදුහාමුදුරුවෝ පෙන්නපු ධර්ම කාරණා මූලිකව පැහැදිලි කරන්න පෙර ඔබලාට මේ ප්‍රඥාව මොන වගේද බුදුහාමුදුරුවෝ දේශනා කරන ප්‍රඥාව මොන වගේ එකක්ද මේ ප්‍රඥා ශික්ෂාවයි අපි මේ අනුගමනය කරන්න යන්නේ එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වන ප්‍රඥාව අපි හඳුනගෙන තියෙද අනුමානයක් වශයෙන් සුතමේ වශයෙන් හඳුනගෙන තියෙද මෙන්න මේ ගැටලුව හැමදෙනාම විසඳ ගන්න උත්සාහ ගන්න වෙනවා. මේ විසඳෙන්නේ නැතුව කවදාවත් ත්‍ුත්ති ඥානය හරහා තියෙන මේ භාවනාව කල් ගොඩාක් කාලයක් වැඩුවා කියලා අර බුදුහාමුදුරුවෝ කියන ප්‍රතිඵලය තමාට ළඟා වෙන්න හැකියාවක් නැහැ. කියන ප්‍රඥාව මොකක්ද කියලා අපි දැනුවත් වෙන්න ඕනේ. ඒකට දැනුවත් වීම ප්‍රඥාව අවබෝධ වීමක් නෙවෙයි. දැනුවත් වීම එකක්. අවබෝධ වීම පුතා කියන වචනයෙන් පෙන්වන්නේ. අවබෝධයට යන මාර්ගය කෘත්‍යය. එතකොට මෙන්න මේ විදිහට මේ ධර්මයේ තියෙන පැතිකඩ තුන ගැනම වැටහීම ඒ වගේම තේරුම් ගැනීමක් අපිට අවශ්‍යයි. දැන් බලමු අපි මූලිකව මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රඥා ශික්ෂාවට අංග දෙකක් බුදුහාමුදුරුවෝ යොදලා තියෙනවා. සංකප්ප කියන අංගයයි දිට්ඨි කියන අංගයයි. ඒතකොට ප්‍රඥා ශික්ෂාව තුළ වෙනස් වෙන්නේ අපේ යම්කිසි විදිහක බුදුහාමුදුරට මේ චතුරාර්ය සත්‍ය දැක්මට සත්‍යය අවබෝධය සඳහා වෙනස් කරන්න යන්නේ එහෙනම් අපේ සංකල්පනා හා අපේ දිට්ඨියයි. දැක්මයි. දිට්ඨිය කියන්නේ දැක්ම. සංකප්ප කියන්නේ අපි ළඟ දැක්ම හේතුවෙන් ඇතිවෙන සංකල්පනා. දැන් මෙන්න මේ කාරණා දෙක තමයි එතකොට මේ ප්‍රඥා ශික්ෂාවෙන් විපස්සනා භාවනාවකින් බුදුහාමුදුරුව සම්මා කරන්න යන කොටස් දෙක. දැන් මෙහෙම කියලත් භාවනා විස්තර කරා භාවනා කරා අපි යන්න ඕනේ මොන වගේ දෙයක්ද කියලා අනුමානයක් නැත්නම් කොච්චරකල් භාවනා කරත් ඒ පාස් කරගෙන අපි ආවි. අපිට වැඩ වැඩගත්කමක් නැති වේවි. ඊට කලින් එහෙනම් භාවනා කරන හැම දිනාම මේ විපස්සනාව පටන් ගන්න පෙර ප්‍රඥාව කියන වචනය බුදුහාමුදුරුවෝ පෙන්නපු මේ වචනේ තියෙන සාමාන්‍ය අර්ථය ඒ කියන්නේ අවබෝධමය අර්ථයක් නෙමෙයි සුතමය අර්ථයක් දැනගත යුතුයි ඒක සත්‍ය ඥානීය වශයෙන් තමයි පෙන්වන්නේ දැන් මේ මේ දේ අපි කොහොමද පටන් ගන්න කියලා බලමු අපි දන්නවා අපේ සමාජයේ අපි හැමෝටම මේ ජීවත් වෙනකොට උරුම වෙලා තියෙන දැනුම. මේ දැනුම ප්‍රායෝගිකව අත්දැකීමෙන් එන දැනුම් තියෙනවා. වෙහස මහන්සියලා අපි ඉක්මනින් හදාarලා පුහුණු වෙච්ච දැනුම් තියෙනවා. අත්දැකීමෙන්ම එන දැනුම් සම්භාරයක් තියෙනවා. ඒකත් දැනුමක්. ඒ වගේම අපිට ඉගෙනගෙන විභාග පාස් වෙලා එහෙමත් දැනුමක් ගන්න පුළුවන්. මේ දැනුම් ටික අපිම කියා ගන්න හුඟක් වෙලාවට ප්‍රඥාව කියලා. ප්‍රඥාව වැඩි කෙනාට දැනුම වැඩි හින්දා අපි කියනවා අපේ දැනුම තමයි ප්‍රඥාව කියලා. නමුත් බුදුහාමුදුරන්ගේ ප්‍රඥා කියන වචනේ තේරුම ඕක නෙවෙයි. බුදුහාමුදුරුවෝ සමහර අවස්ථාවලදී මේ අපේ දැනුම ප්‍රඥාව වශයෙන් සලකලා තියෙනවා. ඒ සලකලා තියෙන ලෞකික ප්‍රඥාව වශයෙන්. ලෝකෝත්තර ප්‍රඥාව කියන්නේ දැනුමක් නෙමෙයි. කිසිම දැනුමකින් ලෞකිකත්වයේ ඉක්මවන්න බෑ. දැන් අපිට හිතෙන්න පුළුවන් එහෙමනම් ත්‍රිපිටකය ගැන දැනුමකින් යන්න ඉක්මවන්න පුළුවන් කියලා. එහෙමත් නෑ කියන එක තමයි බුදුදහමේ පෙන්වන්නේ. ධර්මයේ පාරුවක් විදිහට පෙන්වන්නේ. මේ ධර්මයේ ප්‍රඥාව වශයෙන් සලකන්නේ ඊට හුඟා වෙනස් දෙයක්. හැබැයි මේ ප්‍රඥාව මම මේ කියන ප්‍රඥාව ලෞකිකත්වයේ මත රඳා පවතින ප්‍රඥාව නෙමෙයි. ලෝකෝත්තර ප්‍රඥාව. දැන් ලෞකික ප්‍රඥාවෙන් බුදුහාමුදුරන්ට වැදගත් කොටසක් තියෙනවා. ඒ කියන්නේ අපේ දැනුම් වලින් මෙන්න මේ වගේ දැනුමක් සත්‍යයක් ලබා ගන්නවා නම් ඒක මේ ලෝකෝත්තර ප්‍රඥාව ලබා ගන්න හේතුවක් වෙනවා. මොන වගේ දැනුමක්ද? කම්මස්ස කතා සම්මා දිට්ඨිය හරහා එන දැනුම. ඒ කියන්නේ අපි අහලා තියෙනවා පින්පව් අධහැීමේ දැනුමක් තියෙනවන කාට හරි. අන්න එයාට වාසියක් තියෙනවා. ඒ දැනුම ලෞකිකත්වයේ තියෙන දැනුම. ලෞකික සම්මාදිට්ඨිය හරහා එන දැනුම. එන්නේ දැනුමක ඉස්සෙල්ලා අපි පිහිටන්න ඕනේ. දැන් මේ පිහිටලා අපි මොකද්ද කරන්නේ? දැන් ලෞකිකත්වයේ සම්බන්ධව තියෙන හොඳම දැනුම තමයි එහෙමනම් කම්මස්ස කතා සම්මාදිට්ඨිය නැත්නම් ලෞකික සම්මාදිට්ඨිය කියන වචනයෙන් පෙන්වු කරන දැනුම. මේ දැනුම නැති වුණ තැන අපිට මේ ප්‍රඥා ශික්ෂාවට එන්න පුළුවන් මූලික ඊට පෙර සම්පූර්ණ කරන්න ඕන කාරණා තුනක් කරගන්න බෑ. ඒ කාරණා තුන කරගන්න බැරි මොනවා අඩු වුණොත්ද? අපි ළඟ මේ කියන කම්මා කම්massa කතා සම්මාදිට්ඨිය අඩු. එතකොට කම්මස්ස කතා සම්මාදිට්ඨිය තුල මේ කියන ලෞකික දැනුම තුල අපිව මෙහෙවනවා ආමිෂයට. ආමිෂයේ වටිනාකමක් දැනගන්න බෑ කාටවත්. කම්මස්ස කතා සම්මාදිට්ඨිය නැති කෙනෙකුට. සීලයට මෙහෙවනවා. කම්මස්සකතා සම්මාදිට්ඨිය කියන එක නැත්නම් කාට හරි සමාධියකට මෙහෙවෙන්න බෑ. සමාධිය දියුණු කරන්න බෑ. එහෙනම් දැන් බලන්න අපිට <clears throat> අපේ ජීවිත තුළ මේවන විට කම්මස්සකතා සම්මාදිට්ඨියක් තිබුණ නිසාවෙන් තමයි මේ ආමිෂමය පින්කම් වල වටිනාකමක් තේරිලා අපි කරලා තියෙන්නේ. ඒ වගේම සීලමය වටිනාකමක් අපි තේරුම් ගත්තා. සමාධිමය වටිනාකමක් තේරුම් ගන්න මේ භාවනාවකට කොහොම හරි හුරු වෙන්න ඕනේ පුරුදු වෙන්න ඕනේ කියලා හැඟීම ආවා. නමුත් එතනින් එහාට ප්‍රඥාවට ඔය කම්මස්සගත සම්මාදිට්ඨිය ප්‍රමාණවත් නැහැ. ප්‍රඥා ශික්ෂාව ඊට වෙනස්. ඒකෝට නමුත් දැන් අපේ වැරදි අදහස් තියෙනවා සමහර විට අපි හිතනවා අපේ දැනුම හින්දා අපිට ධර්මයේ තේරෙනවා කියලා. දැනුම කියන එක මේ කම්මස්ස කතා සම්මාදිට්ඨියව නැතුවස් ලැබෙන්න පුළුවන් දෙයක්. ඒක නිසාවෙන් කම්මස්ස කතා සම්මාදිට්ඨියක් නැතුව මේ ලෝකේ යම්කිසි ශිල්පයක් ඉගෙනගෙන උපාධියක් ලබාගෙන ඉන්න පුළුවන් අපිට. ඒ සෑම දැනුමක්ම ප්‍රඥාව කියලා අපි සාමාන්‍යයෙන් අර්ථ දක්වනවා. නමුත් සිදුවලා තියෙන්නේ දැනුමක් විතරයි. එතකොට මේ தත්ත්වයේ තුල මේ බුදුහාමුදුරුවෝ පෙන්නන ප්‍රඥාව කුමක්ද? මේ තමයි ගැඹුරුම දේ. දැන් මේක විසඳලා දෙන්න මම මේ විදිහට පැහැදිලි කිරීමක් කරනවා උත්සාහ ගන්න බලන්න. දැන් දික්ටි කියන දෙය අපේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන අංග 8න් එකක්. දික්ටියක් තිබුණොත් සංකල්ප ඇති වෙනවා. දිට්ඨිය තිබුණොත් සංකල්ප ඇති වුණොත් වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි මේ සත්‍යය තුළ පහළ වීම ලෝක ස්වභාවයක්. ඒතකොට දිට්ඨියක් නැති තැනකදී සංකල්පනා තියෙන්නත් බෑ. වාචා කම්මන්තා ජීව තියෙන්නත් බෑ. වායාම සති සමාධි තියෙන්නත් බෑ. ඒතකොට දිට්ඨියක් ඇති වෙන්නේ කොහොමද? කවුරුවා ඇති කරන දෙයක්ද මේ? බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරන්නේ නැහැ. දිට්ඨිය ඇති වෙන්නේ හේතුඵල ධමයක් අනුව. එතකොට දිට්ඨිය ඇති වෙන්න හේතු වෙන්නේ තමාගේ තියෙන තමා ළඟ තියෙන අස්කන්නාසාදී ඉන්ද්‍රිය පද්ධතියයි. ඇහත් ඇහැට අරමුණක් පේනවා නැත්නම් රූපයක් පේනකොට අපි කියන්නේ මට පේනවා කියලා. බුදුහාමුදුරෝ දේශනා කරන ධර්මයේ තුලින් බැලුවොත් මට පේනවා නෙමෙයි ඇහැට ආපු අරමුණක් නිසාවෙන් ඒ අදාළ කුජලයාට දිට්ඨි සංකප්පාදී අංගාට ඇති වුණා. ඔබ තමයි සිදු වෙන්නේ. එහෙනම් දිට්ඨියක් ඇති වෙන්න අරමුණක් ඕනේ. දැන් අරමුණක් ඇවිදින් අරමුණු අරගෙන ඒකෙන් හදගත්තේ දිට්ඨි වල තියෙන ස්වરૂපයක් තමයි දැනුම කියන්නේ. එහෙනම් දැනුම තියෙන්නේ දිට්ඨිය තුලයි. දැන් ඒ කියන්නේ ඔයගොල්ලන්ට දැන් මේ වෙනකොට රත්තරන් කියන දේ ගැන දැනුමක් තියෙනවා. මේ අනුසාරයෙන් මේ සියලුම දැනුම් ටික බලා ගන්න. විශ්වයේ ඕනම දැනුමක් කාට හරි තියෙද්දී මේ સિદ્ધාන්තයට අනුව තමයි මේ දැනුම ගොඩනැගෙන්නේ. එතකොට රත්තරන් පිළිබඳ දැනුමක් තියෙනවා හඳුන ගන්න පුළුවන්. මේ රත්තරන්. ඒ වටින දෙයක් කියලා හඳුන ගන්න පුළුවන්. එහෙනම් යම්කිසි අවස්ථාවක ඔයගොල්ලන්ට රත්තරන් ඇහැට පෙනුණා රත්තරන් වල බර හඳුනන නිසාවෙන් කයට රත්තරන් වල පරඳනාවක් හරි මොකක් හරි විදිහට ස්පර්ශය දැනෙනවනම් රත්තරන් ගැන හිතනකොට හරි මනසෙන් හිතනකොට හරි ඇති වෙනව දැක්ම. දැක්ම තමයි දිට්ඨිය. ඒ දැක්ම තුල තියෙන්නේ අර රත්තරන් පිළිබඳ දැනුමයි. විශ්වය සම්බන්ධවත් අපිට ඕකයන් තියෙන්නේ. අපි මෙච්චර කල් ලබාගත්තේ දැනුම් ටිකක් තියෙනවා ඒක ඒ දේවල් ස්පර්ශ වෙනකොට අරමුණු වෙනකොට එන්නේ දැක්මට මේක එකතු වෙනවා. මේක තමයි දික්තිය. හැබැයි මේ රත්තරන් වටිනවා කියලා දැනගන්නේ කවුද? දැනගන්නේ ඒ පුජ්‍යලයා. මම දන්නේ. පුජ්‍යලයා කියන්නේ මම. එතකොට මම විසින් දැනගෙන තියනවා, ඉගෙනගෙන තියනවා, දැනුමක් ලබාගෙන තියනවා රත්තරන් වටිනවා කියලා. ඒ වගේම තමයි මම විසින්මයි මේ ධර්මයේ වටිනවා කියලා තේරුම් අරන් තියෙන්නේ. එතකොට දැක්ම තුල මම ඉන්නවා නම් එය දැනුම. මෙන්න මේක තමයි ඉගෙන ගන්න ඕනේ ධර්මයේ. ප්‍රඥාව වෙන් වෙන්නේ මෙතනින්. දැනුමයි ප්‍රඥාවයි දෙක වෙන් කර ගැනීම තමයි මෙතන වැදගත්. දැනුම තුල මම ඉන්නවා. ප්‍රඥාව තුල මම නැහැ. එච්චරයි වෙනස. දැනුම තුල මම ඉන්නවනම් ඔයගොල්ලන්ට මොන හරි පේනකොට ඒ පේන්නේ මට කියලා හිතෙනකොට ඒක දැනුම. ඒක හේතුව මොකද? පේන්නේ මට. හිතන්නේ මම. දැන් ඔයගොල්ලන්ට මේ බණ අහනකොට මේ කියනවා මේ බණ හොඳයි කියලා බෙලක් අයිට. බෙලක් අයිට කියනවා මේ බණ හොඳ නෑ. වටින්නේ නෑ. කාටද හොඳයි කියලා හිතෙන්නේ? මට. නරකයි කියලා හිතෙන්නේ කවුද? ඒ මම කෙනෙකුට. තේරුණානේ? ওই දෙකම දැනුමක් නිසා ප්‍රඥාවක් නෙවෙයි. හේතුව මොකද්ද? හොඳ නැහැ කියන කෙනා ඇතුළේ මම ඉන්නවා. හොඳයි කියන කෙනා ළඟ මම ඉන්නවා. කවුද මම හැදුවේ? දික්තිය. දික්තිය තමයි මම හැදුවේ. එතකොට අපිට අරමුණක් එනකොට මේ දැක්ම තුළින් මම හදාගෙන දැනුමක් එළියට එනවද? එතන ලෞකිකත්වයක් තියෙනවා. ඒ ලෞකිකත්වයේ උඩ සංකල්පනා ඇති වෙලා තමයි අපි මේ රාජකාරී ජීවිතය ගෙනියන්නේ සංසාරේ හදන්නේ. දැන් ප්‍රඥාව කියන තැන බුදුහාමුදුරුවෝ සුවිශේෂී දෙයක් හොයාගත්තා. මේක තමයි බුදුහාමුදුරන්ගේ සුවිශේෂී හොයාගැනීම පෙර නොඇසූ ධර්මය ලෝකේ කාටවත් හොයාගන්න බැරි වෙච්ච ධර්මය බුදුහාමුදුර හොයාගත්ත දැක්මක් තියනවා තැනක එක් අවස්ථාවක ඒ දැක්ම තුල මමනේ එතකොට දැක්මක් තියනවා දිට්ඨියක් තියනවා දිට්ඨිය තුල මම නැහැ මම නැති දිට්ඨියේ හැටි කොහොමද කියලා බුදුහාමුදුරු පෙන්නනවා දැන් මම ඉන්නේ දිට්ඨියේ හැටිනම් ඔයගොල්ලන්ට මම කියපු උදාහරණ ගත්තා. ඔය හැමෝම දන්නවා රත්තරන් ගැන. දැන් රත්තරන් හොඳයි කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒ දිට්ඨියේ තියෙන ගුණය. රත්තරන් වටිනවා කියලා දන්නවා. රත්තරන් වල පාට මේකයි වර්ණය මේකයි කියලා දන්නවා. මෙහෙම රත්තරන් පිළිබඳ දැක්මක් දැනුමක් තියෙනවා. ඒ දැනුම හැම වෙලේම බැඳිලා තියෙනවා. මම දන්නේ විදිහට. මගේ දැක්ම. මගේ දැනුම. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන සුවිශේෂී දැක්මක් තියෙනවා මම නැති. ඒ දැක්මත් දිට්ඨියක්මයි ඒක සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨිය තුල යම්කිසි ගුණාංග ටිකක් තියෙනවා. ඒ ගුණාංග තියෙන්නේ බුදුහාමුදුරුවෝ ඔයාගෙන තියෙන්නේ කාරණා හතරක්. එතකොට මම නැති දැක්මක් කියන එක තමයි ප්‍රඥාව. මම හිතිය ප්‍රඥාවක් නැහැ. දැන් බුදුහාමුදුරුවෝ විපස්සනා භාවනාවකින් එක් කියන්නේ අපි කොහෙටද? මම නැති දැක්මක් කරයි. ඒ කියන්නේ දැනට අපේ දැක්මවල් හැදෙන ඕන තරම් දැක්මවල් තියෙනවා. ඇහැරපු වෙලාවෙ ඉඳලා දැක්මක් තියෙනවා. අරමුණක් ගානේ දැක්මක් නිස්පාදනය වෙනවා. අලුතින් හැදෙනවා. ඒ හැදෙන හැම දැක්මක් ඇතුලේ රිංගගෙන ඉන්නේ කවුද? මමයි. ඊට අමතරව අපිට පේන්නේ මම නෙවෙයි ඒකේ තියෙන වටිනාකම නොවටිනාකම. නමුත් ඒ සියලු වටිනාකම් නොවටිනාකම් ඇතුලේ මම ඉන්නවා. ඕක තමයි අපේ ලෞකිකත්වයේ හැටි. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන සුවිශේෂී ලෝකෝත්තර ප්‍රඥාව තුළ ඔතන යහක් වෙන්න ඕනේ. දැක්මක් නැති වෙනවා නෙවෙයි දැක්මක් තියෙනවා මේ දැක්ම තුල මමහක් වෙනවා. මේක තමයි මේ ප්‍රඥාවේ හැටි ප්‍රඥා ශික්ෂාව දැන් මම අහක් වෙච්ච දැක්මක හැටි කොහොමද කියන එක බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරනවා එතනත් ಗುಣ ටිකක් තියෙනවා ඒ දැක්මේ තියෙන ಗುಣ තමයි ආර්ය සත්‍ය හතර ඒ කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, මාර්ග ආර්ශක්තිය. එතකොට අපිට දැන් දැක්මක් තියෙනවා. ඒ දැක්ම තුල නැත්තේ මොකද්ද? ඔන්න ඔය හතරයි. දැන් යමෙක් කල්පනා කරනවා නම් මම දැනුවත් වෙලා තව තවත් ඉගෙනගෙන මේ කියන ලෝකෝත්තර දැක්මට යන්න පුළුවන් කියලා ඒක බුදුහාමුදුර අනුමත කරන්නේ. එහෙම යන්න බෑ. අපේ දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න ඒ හා සමානව මමත් ඉන්නවා. ඒකට දැනුම හරහා යන්න බෑ. මේක ප්‍රඥාවක් නෙවෙයි දැනුම කියන එක. නමුත් දැනුමේ ප්‍රයෝජනයක් තියනවා කියන එක බුදුහාමුදුරු දේශනා කරනවා. ඒක සුතමේ ඥානයක් ගන්න ලේසි වෙනවා. ඒ වගේම සත්‍ය ඥානයක් ලබා ගන්න හේතු වෙනවා. නම කෘත්‍ය ඥානයට දැනුම හරස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ශික්ෂාවට හරස් වෙන්න පුළුවන් දැනුම. ශික්ෂාවට හරස් වුණොත් දැනුම කෘතඥානයක් ලැබෙන්නේ. එහෙනම් මම නැති කරන දැක්මක් ඇති කරන්න බැරි වෙනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය මොකද? මොකද්ද අපි දන්නවා මේ ප්‍රඥා ශික්ෂාව විපස්සනා භාවනාවයි අපි අවුරුදු ගණන් විපස්සනා භාවනා කරමු. මේ දේ තේරුම් ගන්න නැති නිසාවෙන් මොකද්ද මේකෙන් කෙරෙන්න ඕනේ කියලා තේරෙන්නේ නැති නිසාවෙන් අපි හැමදාම විපස්සනා කියලා જાතියක් කරනවා. කරලා කරලා බලාපොරොත්තු වෙන්නේ මොනවද? මට මොනව හරි වෙන්න. ඒකට මට යමක් වෙනවද කියන ප්‍රශ්නාවක් නැහැ. මම ඉවත් වෙන තැනක් තියද අන්න එතනයි ප්‍රශ්නාව. දැන් අපේ සාමාන්‍ය ජනතාව දිහා බැලුවොත් බොහොම මහන්සි ගන්නවා භාවනා කරන්න. මේ සමත භාවනාවෙන් නම් මට මොනවා හරි වෙනවා කියන එක පිළිගන්න පුළුවන් ඒක වෙනවා. ඉස්සර හිතිය කෙනා නෙවෙයි අලුත් කෙනෙක් වෙනවා. අලුත් මනසක් ඇති වෙනවා. ඒක තමයි සමාධියේ තියෙන ස්වરૂපය. මම ඉවත් වෙච්ච තැනක් නෙවෙයි සමාධිය. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ විපස්සනා භාවනාවක් කරලත් එක එක්කෙනාට එක එක ඒවා වෙනවා. දැන් මේවා ධර්මයට එකඟද? එකඟ නැහැ. විපස්සනා භාවනාවකින් වෙන්න ඕනේ කිසි දෙයක් වෙන එකක් නෙමෙයි. කෙනෙකුට ප්‍රතිඵලයක් ලැබෙන එකක් නෙමෙයි. ඒ අදාළ පුජ්‍යලයා ඒ මමත්වයක් වෙන එක. තර මමත්වයක් වෙන තැනක යම්කිසි දැනුමක් එන්න පුළුවන්. බෑ. යම්කිසි වැටහීමක් එන්න පුළුවන්. බෑ. යම්කිසි විදිහක මොනවා හරි අලුත් ප්‍රතිඵලයක් එන්න පුළුවන්. බෑ. ඒක නිසාවෙන් ප්‍රඥාව ගැඹුරුයි. මේ බුදුහාමුදුරන්ගේ ප්‍රඥාව කෙටියෙන් මතක තියාගන්න මම කියන සංකල්පය ඉවත් වීමයි. මම ඉවත් වෙන තැන ප්‍රඥාවයි. ඒ මේකම බැරි නිසා එම් පැහැදිලිව දේශනා කරන්නේකේ අපහසුතාවයේ හින්දා බුදුහාමුදුරුවම මේකට වචන නැහැ. මම නැති තැනක වචනයක් නැහැ. මම හිතියොත් භාෂාවක් තියෙනවා. මම හිතියොත් જાතියක් තියෙනවා. මම හිතියොත් ආගමක් තියෙනවා. ඒතකොට මම නැති තැනක වචන තියෙන්න පුළුවන්. බෑ. මට පේන දෙයක් තියෙන්න පුළුවන්. බෑ. ඇහෙන දෙයක් තියෙන්න පුළුවන්. බෑ. නමුත් මේ ඔක්කොම තියෙද්දී අපි විපස්සනාවකින් මේවා ලැබුවා කියලා කියනකොට ප්‍රඥාව ගැන නොදැනුවත් සමින්ද වැරදි අදහසක් ඒ ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ වර්තමානයේ රටේ සමාජයේ හුඟක් වෙලාවට විපස්සනා භාවනා කරලා එහෙම ගුරුවරුත් ඉන්නවා පැහැදිලි කරනවා. මෙන්න මෙහෙම ඔයාට වුණා නම් ඔයා මේ මාර්ගඵලයක් ලැබුවේ. එතකොට කාටද වෙන්නේ? මටයි. ඒකට මට යමක් වෙලා මාර්ගඵලයක් ලැබෙන්නේ නැහැ. හොඳටම මතක තියාගන්න. ධර්මයට විරුද්ධයි. මාර්ගඵලයක් ලැබෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ චතුරාර්ය සත්‍ය දැක්මට යනවා කියලා. චතුරාර්ය සත්‍ය දැක්මට යන්න නම් එයාගේ දැක්මේ මම ඉවත් වෙන්න ඕන. තේරුණාද? මම ඉවත් වෙන දැක්මක් ඇති වුණොත් කාට හරි එතන කිසිම ප්‍රතිඵලයක් ඉතුරු වෙන්නේ නැහැ. මේක නිසාවෙන් පරිස්සමෙන් ඉගෙන ගන්න ඕනේ ශික්ෂාවක් මේ ප්‍රඥා ශික්ෂාව. ප්‍රඥාව පරිස්සමෙන් දැනගන්න ඕනේ එක. කොයිතරම් දුරට පරිස්සම් වෙන්න ඕනද කියන එක බුදුහාමුදුරෝ පළවෙනි ධර්ම දේශනාවේදී මෙතන වචන පහක් කියනවා අසන්න. මොකද මේකට කියන්න වචන නැහැ. මේ ප්‍රඥාවට කියන්න වචන නැහැ. ඒක නිසාවෙන් පස්සක මහණුන්ට මේ ධර්මයේ දේශනා කරලා මෙච්චර ගැඹීර ධර්මීය කොණ්ඩඤ්ඤ තාපසයා තේරුම් ගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ වචන පහකින් කියනවා ඔබ තේරුම් ගත්තා මේක. කියන්නේ මොනවද? එතන කියනවා චක්කුං උදපාදි ඥානං උදපාදි ආලෝකෝ උදපාදි ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදි එයි මේ පහකින් කිව්වේ මේ පහකින් කිව්වත් ඔය කියන තැන නෑ. මේ පහත් චක්කුන් උදපාදී කියන එක අපේ දැනුමකින් එන්නත් පුළුවන්. නමුත් මේ තැන දැනුමක් නැති තැනකට යනවා නම් අපේ මමත්ව ඉවත් වෙනවා. එතන හැබැයි මතක තියාගන්න හිස් බවක් නෙමෙයි. එතකොට ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් බොහොම ලේසියි නම් මේ මමත්වේ අහක් වෙනෝනේ අපේ ජීවිතේ. කොච්චර තියද? ඔයගොල්ලෝ රැයට නිදාගත්තාම ওই කියන ඒවා නැහැ. මමත් වේ නැහැ. අහැරුණාට පස්සේ ආයෙ මමත් වේ. එහෙනම් නිවන් දැකලා දැන් ඉන්නේ නැහැ. චතුරාර්ය සත්‍යද නින්දෙ තිබුණේ නැහැ. මෙතන වෙන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාව දැක්මහක් වෙන්නේ නැහැ. ditthi සංකප්පාදී අංගහක් වෙනවා නෙමෙයි. ditthිය තුල මම නැති වෙනවා. ditthිය තුල මම නැති වෙනකොට තියෙන විශේෂත්වය මොකද්ද? එතන බැහැගන්නේ ඒ මොහොතේ තියෙන්නේ ආර්ය සත්‍ය හතරයි ධිට්ඨිය තුල. දැන් ඒගොල්ලෝ බණහනකොට ඔය ආර්ය සත්‍ය හතර ධිට්ඨිය තුල නැහැ. මොකද හේතුව? ඒ බණ හොඳයි කියන්නේ ආර්ය සත්‍ය හතර තිබිලා නෙමෙයි. නරකයි කියන්නේ එහෙම නෙමෙයි. එතකොට මම ඉන්නේ තැනක තමයි හොඳ නරකක් තියෙන්නේ. එතකොට මම නැති තැනක හොඳ නරකකුත් නැති වෙනවා. එතකොට මේ කියන හැම දෙයක්ම කලවම් කරලා මේ බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙන ධර්මයට අනුව ඔයගොල්ලෝ මේ ප්‍රඥා ශික්ෂාවේ ගමන් කරනකොට සිදුවිය යුතු දේ මොකද්ද කියලා අනුමානයක් ඇති කරගන්න ඕන මම නැති කරන එක විතරයි. එහෙම නැතුව මට යමක් වෙන එක නෙමෙයි. වහා මේ ටික හිතෙන් අහක් කරන්න, දැක්මෙන් අහක් කරන්න ඒ ධර්මයේ නෙමෙයි. ඔබ ප්‍රඥා ශික්ෂාවේ තියෙන විපස්සනාවක් භාවනාවක් කරගෙන යනවා නම් ඔයගොල්ලන්ට මොනවා හරි වුණාද බරා භාවනාව පෙරදිලා වෙන්නේ. දිනලා නෙවෙයි. දියුණුවකින් නෙවෙයි එන්නේ පිරිහිලා. තේරුණානේ? මොනවා හරි වෙන්න කරන දෙයක් නෙවෙයි විපස්සනා භාවනාව. මෙච්චර කල් මේ මේ මොනවා හරි උනේ එක තමයි සංසාරේ. මොනවා හරි වෙච්ච එකම තමයි දැනුම. මොනවා හරි වෙච්ච එකේ ඉතුරු අවශේෂය තමයි අපේ දැනුම. දැනුම වැඩි කරගෙන මේකෙන් ගැලවෙන්න බෑ. මේක ගැලවෙන්න තියෙන එකම එක ක්‍රමයයි දැනුම හදන මම හක් වෙන්න. දැනුම හදන්නේ කවුද? මමයි. මම හදන්නේ කවුද? තණ්හාවයි. එන අපේ දැනුම් ඔක්කොම තණ්හාව ලබා දීපු දායාද. ඒක තමයි බුදුහාමුදුරන්ගේ මේ ධර්මයෙන් පැහැදිලි කරන්නේ. තණ්හාව නැති තැන මම නැහැ. මම නැති තැන තියෙන දැක්මක් තියෙනවා. ඒ දැක්මේ තියෙන්නේ චතුරාර්ය සත්‍යයි. ඉතින් මේ ටික මම පැහැදිලි කරේ ප්‍රඥාව ඕන්නේ වගේ එකක්. මේක ගැන අහලා තියාගන්න. දැන් බලමු බුදුහාමුදුරුවෝ අපේ මාතෘකාවට අනුකූලව මේ කියන සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන පබ්බය තුල මෙතෙන්ට එක් කියනවා අපි. ඒ භාවනාවතනේ විපස්සනා පැත්තකට එක් කියනවා. එක ගියාම අපිට මේ දැක්ම නැත්නම් සුසමේ ඥානයක් නැත්නම් අපි හොයනවා. බුදුහාමුදුරුව කියනකන් පාස් කරගෙන යනවා අපිට වැඩක් නෑ. මම නැති වෙන තැන අහක් කරගෙන යනවා. එතන අපිට මුණ ගැහෙනවා. අපිට ඒක වැඩක් නෑ. ඉතින් ඔන්න ඔය දර්ශනය දැක්ම ඇති කරගෙන අර කියන විදිහට සත්‍ය ඥානය තියෙන්න ඕනේ විශේෂයෙන්ම විපස්සනා භාවනාවක් කරනවා නම්. ඒකට විපස්සනා භාවනාව කෘත්‍ය. මේක සත්‍ය ඥානයේ ප්‍රබලතාවය මත ඒ කෘත්‍ය කරොත් කෘත්‍ය කෘතක් බවට කෘත්‍ය ඉවර කර හැකියි. සත්‍ය ඥානයේ නැතිව අපි කෘත්‍ය කරනවා අපිට ඕනේ ඉන්ද්‍රජාල අපි දැනුමට ගන්න. තේරුණා නේද? ඔන්න ඔතන තමයි අපි ඉන්නේ දැන්. එතකොට මෙතන විපස්සනා භාවනා කරන එක වැරදි නෑ කවුරුවත්. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? භාවනාවෙන් අපේක්ෂා කරන දේ වැරදි ඔක්කොම. එතකොට අපේක්ෂා කරන දේ බුදුහාමුදුරුවෝ පෙන්වන අපේක්ෂාවම විය යුතුයි. අන්න එතෙන්ට අපි යන්න නම් කොහොමද මේ ආනාපාන සති භාවනාව එකට යොදාගන්නේ. ඒකට තියෙන මාත්‍රකාව තමයි මූලිකව තිබ්බේ. ඒ මාත්‍රකාවේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා දැන් මීට පෙර මම පැහැදිලි කරා අපි හුස්ම ගැන ආස්වාසේ පාස්වාස ගැන අවබෝධයෙන් ඉඳලා මෙය ටික ටික ඉස්සරහට යනකොට නීවරණයටපත් වීගෙන අපේ ගිහිල්ලා යම්කිසි සංදීකට එනවා ගිය සතිය මතක් කරලා දුන්නා පස්සම්බයං කාය සංකාරං ආස්ස සිස්සාමිති සික්ඛති කියන සංදී. කියන්නේ තමගේ ආස්වාසිය පාස්වාස වෙන් කරගන්න බැරි මට්ටමකටපත් වෙන සංසිඳීමකටපත් වෙන මේ தත්ත්වයකට හරියට කවුරුවත් තමන්ගේ දැනුම භාවිතා නොකර අපටිකම භාවිතා නොකර ඉස්සරහට ගිහිල්ලා ශික්ෂාවෙන් නම් මෙතෙන්ට ගියේ මෙයාගේ විශේෂත්වය තමයි සමාධි ශික්ෂාව සම්පූර්ණයි. ඒ මොහොත නීවරණ යටපත් වෙනවා. දැන් නීවරණ යටපත් වුණාට පස්සේ සතිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරන්ගේ භාවනා ක්‍රමය වෙනස් වෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. දැන් මෙතනින් පස්සේ කරන භාවනාව ආස්වාද පාස්වාසයේ තිය තියෙන්න ඕනේ. මේකෙන් අහක් වුණා කියලා ගැටලුකුත් නැහැ. සාමාන්‍ය විදිහට තියාගත්තත් ගැටලුවක් නැහැ. නමුත් බුදුහාමුදුරෝ වාක්‍යයක් දෙනවා මෙන්න මේ වාක්‍ය ටිකේ තියෙන්නේ මේ විපස්සනාවයි. ඉති අධ්‍යත්තං වා කාය කායනුපස්සී විහෙරති බහිද්ධාවා කාය කායන් පස්සී විහෙරති. අධ්‍යාත්ත බහිද්ධාවා කාය කායන් පස්සී විහෙරති. මෙන්න විපස්සනාවේ ආරම්භය. මේ ආරම්භයට අපි යන්නේ කොහොමද? යන්න ඉස්සෙල්ලම සුදුසුකමක් ලැබෙන්න ඕනේ. අපි ආනාපාන සති භාවනාව නම් කරේ පස්සම්බයං කාය සංකාරං කියන தത്വයට භාවනාව දියුණු කරගන්න ඕනේ. ඊට පස්සේ පුජ්‍යලයා කළ යුත්තේ ආස්වාස පාස්වාසයේ ගැන මෙනෙහි කරන එක නවත්තන්න ඕනේ. මේ ධර්මයේ පාරුවක්. ධර්මයේ පාරුවක් කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ හින්දා ඕන් නැති තැනකට කරගහන්න බෑ. දැන් ආ ඔන්නේ කියන තැනදී ඔයගොල්ලන්ට හුස්ම ගැන හුස්ම කරගහන්න බෑ ඉතිහා. හුස්ම ගැන අවධානය ඉති එකක් ධර්මයක්. ඒ ධර්මයේ ඔයගොල්ලෝ ඉස්සරහදී අත්හරිනවා ටික කාලයකට. ආස්වාසයේ පාස්වාසයේ මෙනෙහි කරන්න යන්නේ. මෙනෙහි කිරීම නතර කරනවා දැන්. නතර කරලා කරන්න කියන බුදුහාමුදුරුවෝ ඔයගොල්ලන්ට මම ප්‍රායෝගික පැත්ත කියා දෙන්නේ. කරන්න සිදු වෙන්නේ ඔයගොල්ලන්ගේ මුළු ශරීරයටම අවධානය තියාගන්න. හුස්ම ගැන අවධානය ඉවත් වුණා මුළු ශරීරයටම අවධානය තියාගන්න. තියාගත්තා කියලා හිත එහෙම දුවන්නේ නැහැ. ඒ தත්ත්වයට ගෙනහලා බුදුහාමුදුරුවෝ ඉවරයි. අර බොරුවට රඟපාලා આવොත් ඕක කරන්න බැරි වෙයි. මම කියන්නේ ඒකයි මෙතෙන්ට හරියට යන්න. තන හඳුන ගන්න. හරියට කරන්න. එහෙම ගිහිල්ලා මුළු කය ගැන අවධානයෙන් ඉන්නකොට ඔයගොල්ලන්ට කයේ මෙන්න මේ වගේ දේවල් කොහෙන් හරි දැනෙනවා. එතකොටත් දැනෙනවා කයේ. උෂ්ණ, සීතල, තද ගති, සිසිල් ගති, කම්පන ගති, චංචල ගති මෙහෙම කයේ ඕන තැනකට දැනෙනවාද? එන්නේ ඒකට අවධානයෙන් ඉන්න. හැබැයි දිගටම ඉන්න බෑ. නැවත අපි සාමාන්‍යයෙන් ওই අවධානය කැඩලා සාමාන්‍ය තත්වයකටපත් වෙන්න යනවා කියලා තමාට තේරුමක් එනකොට නැවත හුස්ම ගැන අවධානයට යන්න. ඒකට මාරුවෙන් මාරුවට හුස්ම ගැන අවධානයයි, කය ගැන අවධානයයි මාරුවෙන් මාරුවට ආධුනිකයා පුරුදු වෙන්න ඕනේ. මෙහෙම පුරුදු වුණොත් මේ කය ගැනයි දැන් මේ අවධානයට යන්න. ඔන්න කායනුපස්සනාව විපස්සනාව ආරම්භ කරන්න සුදුසුකම් මේ ලබන්නේ. කය ගැන අවධානයෙන් ඉන්න. කයට තේරෙන එක. ඒතර කයෙන් තේරෙන්නේ මොනවද? අපි නැවත බලමු ඒ පසු කාලීනව මේ තේරෙන්නේ නම් උස් උස්න ගති, සීතල ගති, තද ගති, බුරුල් ගති, වැగిරෙන ගති, චංචල ගති, කම්පන ගති, මාස් නටන ගති ඔය වගේ ඒවා කයෙන් තේරෙනවා. මේම කයෙන් තේරෙන්න නම් සමාධි සිතක් තියෙන්න ඕනේ නීවරණ යටපත් වෙන්න. එතකොට කාට හරි මෙහෙම තේරෙන්නේ නැත්නම් තව තවත් ආනාපාන සතියෙම නීවරණයටපත් වෙන්න හරියට කරන්න තමන්ගේ අදහස් හරහා යන්න එපා. එහෙම ගියාම කයෙන් මේවා තේරෙයි. ඒ තේරෙනකොට යා මේ ගැන අවධානයෙන් ඉන්නේ විදිය තමයි මේ බුදුහාමුදුරෝ ඉති අජ්ජත්තං වා කායේ කායાનුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායાનුපස්සී විහෙරති කියන්නේ. එතන අධ්‍යත්ත කියන්නේ මම මම මේ මොහොතේ කරන දෙයයි. බාහිර කියන්නේ මම ඉවත් වෙන කොටසයි. මෙතන තේරුම් ගන්න වෙනවා දැන් යමකට හිතෙන්න පුළුවන් තමන්ගේ දැක්ම අනුව පාලි පදයේ නිරුක්ති අරගෙන යොග නෙවෙයි කියන්නේ. ඒක හිතන්න එපා. මම කියවනේ මෙතන ප්‍රඥා ශික්ෂාව මේ. ප්‍රඥා ශික්ෂාවට ඇතුල් වෙන්නයි යෝනේ. ප්‍රඥාවෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මම නැතිවීම. යමකට හිතනවා නම් මම මේ පැහැදිලි කරන දේ හාමුදුරුව පැහැදිලි කරන එක අහවල් පොතට ගැලපෙන්නේ නැහැ කියලා. ඒ පොත කවුද දන්නේ පොත ගැන? මම. මොකටද මේ ශික්ෂාව පෙන්වන්නේ? මම නැති වෙන්නේ. කර පොත කවුද ගෙනත් දුන්නේ? දැනුම. ඒකින්ද ඒව සංසන්දනය කරන්න එපා. මම මේ කියන එක ප්‍රායෝගිකව සමන් කරලා බලන්න ඕනේ. තේරුණා නේද? එහෙම නැතුව තමන්ගේ දැනුමත් එක්ක මේක සංසන්දනය කරලා නීවරණ මෙතෙන් තඩ ගහ ගන්න ලැහැත් වෙන්න එපා. මේකෙන් දිනු වෙන්න බෑ කාටවත්. නමුත් මම මේ කියන එක තේරුම් අරගෙන මේක පෘථග්ඥානයකට ඔයගොල්ලෝ යොදව ගන්න මහන්සි වුණොත් ඔයගොල්ලන්ට බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්ම මාර්ගය පැහැදිලි. තේරුණා නේද? නැතෝ ධර්ම මාර්ගයේ නැතුව පොතක් පස්සේ හෝ තව කුජලයේ පස්සේ සාකච්ඡාවක් පස්සේ ඔයගොල්ලෝ ගියොත් හැමදාම පරදී. මේ දෙක මතක තියාගෙන යන්න වෙනවා. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ අධ්‍යාත්ත බහිද්ද කියන දෙක මෙතනින් වෙන් කරගන්න. කයෙන් දැන් දැනෙන්නේ කයෙන් යමක් දැනෙනවද දැනෙන තැනක් කියලා උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ට දැනෙනවා මේ වෙලාවේ තමගේ අතේ රස්නයක්. ඒ අතේ රස්නයක් විදිහට දැනෙන තැන අධ්‍යාත්ත රූපයක්. තමන්ට දැනෙන. ඒක විතරක් නම් ඔයාට දැනෙන්නේ අනික් කයේ සියලු දේ මොකද්ද වෙලා තියෙන්නේ බහිද්ද වෙලා. මේ කාය කාය විඥාණයට තේරෙන විදිය. දැන් අපි මෙතන මේ බණ අහනකොට මේ මැදිරිය වෙන්න පුළුවන්, නිවසේ වෙන්න පුළුවන්, ඔයගොල්ලෝ ඇස් අරගෙන ඉන්නවා නම් ඇහැට මේ ඉදිරියේ තියෙන හැම දෙයක්ම ඕන නම් බැරිය. නමුත් එක මොහොතක ඔයගොල්ලෝ තමා බලනවා කියලා එල්ල කරගෙන තියෙන්නේ එක වස්තුවක්. දැන් ගහක් වෙන්න පුළුවන් ගහේ කොළයක් වෙන්න පුළුවන්. කොළේට ඔයගොල්ලෝ කොළයක් ගැන බලනකොට මුළු ගහේ අනිත් ටික ඔක්කොම බහිද්දයි. අධ්‍යත්ත මොකද්ද? බලන කොළේ. තේරුණා නේද? ඒ ගහේම මලක් දිහා නම් බලා ඉන්නේ. ඒ මොහොතේ බල මල බලන මොහොතේ මල අධ්‍යත්තයි. ගහම එහෙනම් බහිද්දයි. තේරුණා නේද? දැන් අපි මේ වෙනකොට අපේ භාවනාව හරහා අපේ ඉන්ද්‍රියන් 6 5න් 5ක් යටපත් කරගෙන තියෙන තැනක් දෙන්නේ නැතුව ඉතුරු කරගෙන ඉන්නේ කාය විඥානේ විතරයි. තේරෙනවනේ කය ගැනයි අපි මේ පරිේශණය මේ භාවනාව. ඇහැ වහගෙන ඇහැට පේන්නේ නැහැ මොකද? කන ශබ්ද අඩු තැනක ඉන්නේ ශබ්ද ඇහුණක් ගණන් ගන්නෑ. ඇහෙන්නේ නැතුව නෙවෙයි. ඒකට ප්‍රතිචාර නැහැ. ඒවා බහිද්ද වෙලා ඉවරයි. තේරුණා නේද? අධ්‍යත්ත කරගන්නේ. කො මොනවද අධ්‍යත්ත කරගන්නේ නැත්තේ? කණෙන් ඇහෙන ශබ්ද. මනසට අරමුණු වෙනවා ඕන තරම්. නමුත් ඔයගොල්ලෝ අධ්‍යත්ත කරගන්න යන්නේ. මොකද්ද කරන්නේ? ඒක ගණන් ගන්න. නමුත් දැන් කයට විශ්ති වෙනම අපි ඒ සූක්ෂම විදිහට සතිය යොදලා සතිය සම්පූර්ණ යොදන්න බලන්නේ කයෙන් දැනෙන දෙයට. එතකොට දැනෙන්නේ යමක්ද මොහොතක ඒක අභ්‍යත්තයි. නොදැනෙන්න දේ එතකොට නිකම්ම බහිද්දයි. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන විපස්සනාව තියෙන උතනයි. ඉති අධ්‍යත්තං වා කාය කායනුපස්සී විහෙරති. බහිද්දා වා කාය කායනුපස්සී විහෙරති. ඒ කියන්නේ විහෙරති කියන වචනේ මෙතන සුවිශේෂී වචනයක්. විහෙරති කියන්නේ වාසය කරන්න. සතිපට්ඨාන සූත්‍රයේ මේ මිහිත පෙර ආවා පජානාති කියලා වචනය හොඳින් දැනගන්න. සික්ඛති කියලා ආව වචනය පුහුණු වෙන්න. දැන් විපස්සනාවේදී දෙන වචනේ විහෙරති. වාසය කරන්න. එහෙනම් මේක වැඩි කාලයක් යන වැඩ. තේරුණා නේද? කයේ දැනෙන අධ්‍යත්ත දේ, බාහිර බහිද්ද දේ ඔයගොල්ලෝ සතියෙන් දැනගෙන වාසය කරන්න ඕනේ. ඒ කියන්නේ සතිය යොදලා තියෙන්න ඕනේ කයේ දැනුම් වලට. බහිද්දේක හොයන්න යන්න එපා. ඔයගොල්ලෝ අවධානය තියාගන්න ඕනේ අධ්‍යාත්මිකටයි. ඒ කියන්නේ දැනෙන දෙයට අවධානය කරගත්තාම අවධානය සතියෙන් ඉන්නකොට දැනෙන්නේ නැති එක බහිද්ද වෙනවා. බහිද්ද දේ මොකක්ද කියලා හොයන්නේ එක කාර්යයක් මෙතන කරන්නේ මල දිහා බලා හිටියම ඉබේම වෙනව නේද? ගහේ මුල කොළ අමතක වෙන එක. එහෙනම් මෙතනත් කරන්නේ ඒ වගේ. බහිද්දේක හොයන්නේ අපි. කරන්න තියෙන්නේ කය ගැන අවධානයෙන් ඉන්න. දැනෙන දේවල් අවධානයෙන් ඉන්න. දැනෙන්නේ මොනවද? උෂ්ණ සීතල ඒ වගේ දේවල්. මෙන්න මෙහෙම යනකොට තව ගැඹුරු පදයකට එනවා බුදුහාමුදුරගේ ධර්මයේ. ඒක තමයි අධ්‍යත්ත බහිද්ධාවා කාය කායනුපස්සී විහෙරති කියන தത്വයට සතිය දිනු වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ තව තවත් ඉන්නකොට මේ අධ්‍යාත්ම බහිද්ද වෙන හැටි තමාගේ සතිය තව තියුම් අල්ලගන්න. ඒ කියන්නේ එක මොහොතක් අල්ලගන්න පුළුවන්. එවලෙ දැනිච්ච එක ඊගා මොහොතට නැතු වෙනවා. එතකොට දැනෙන එක අධ්‍යාත්මයි ඊගා මොහොත දැනෙන්නේ නැත්නම් එතන ඒක බහිද්දයි. තේරුණා නේද? එතකොට මෙතන ප්‍රබලම සතිය ප්‍රබල වෙච්ච තැනක් තමයි ඉති අජත්තංවා කායි කායනුපස්සී විහෙරති කියනවට වැඩිය ප්‍රබලයි අජත්ත බහිද්ධාවා කායි කායනුපස්සී විහෙරති කියන එක. එතකොට අඩු කාලයකදී සීමිත කාලයකදී මේ දැන නේවා මම වෙලක් තියෙනවා මේ අජත්ත කියන්නේ මමයි. මම නොවන ඒවාක් තියෙනවා. කියන්නේ මට හැඟෙන ඒවාක් තියෙනවා හැඟෙන්නේ නැති ඒවාක් තියෙනවා. දැන් මෙන්න මෙහෙම සතිය දිනු කරගෙනකොට ඔයගොල්ලන්ට තේරෙනවා. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කියපු ශික්ෂාවට පැහැදිලි කිරීමට අනුගතව අපේ මනස ගොඩ නැගෙනවා. හුදු සතියක් දිනු වෙනවා. එන්න එන්න මම කියන එක දිය වෙනවා. තේරුණා නේද? මේ මම දිය වෙන එකට කැමති නැත්නම් මට මොනවා හරි වෙන්න ඕන නම් අඩුම ගාන පාවෙන්නවත් ඕන නම් ආලෝකයක් හරි දකින්න ඕන නම් එයාට විපස්සනාවක් නෑ. තේරුණා නේද? විපස්සනා උපක්ඛිලේශ තමයි ඔයගොල්ලන්ට මේකේ ප්‍රතිඵල විදිහට ඔයගොල්ලෝ වර්ණනා කරලා සමාජයේ කියන්නේ. මේක වෙන්නේ විදර්ශනා උපක්ඛිලේශයක් වෙනවා, තමාට යමක් වෙනවා. මොකද විදර්ශනාවකින් වෙන්නේ මම නැතිවීම. මම හිතන්නේ දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඇති ඊගා දේශනාවේදී මේක තව විස්තර කරන්න වෙනවා. දැන් මෙන්න මේ වගේ ස්වરૂපයකට තමයි එහෙමනම් අපේ භාවනාව විපස්සනා භාවනාව ගෙන යන්න ඕනේ. ඒකට කය ගැන අවධානයයි මෙතන වැදගත්. අධ්‍යත්ත බහිද්ද කියන එකයි අද කාල වේලාව ඉක්මු ගිහිල්ලා තියෙනවා. අපි ලබන සතියේ මේ ගැන පැහැදිලි කිරීමක් කරනවා. ඒ නිසාවෙන් හැමදිනාටම මේ සතිපට්ඨාන භාවනාව දියුණු කරගෙන තමන් බලාපොරොත්තු වෙන බෝධියකින් නිර්වාණ සාන්තිය අවබෝධ කර ගැනීමටම මේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් අනුශාසනාව අවසන් කරනවා